අනුභාවයෙන් නිරෝගී වේවා ධම්මානුභාවයෙන් නිරෝගී වේවා සංඝානුභාවයෙන් නිරෝගී වේවා ආදිවාසී වෙනවා හරි ඒ විදිහට කියලාට මේ බලලා අපරතුලක් තියෙනවා මෙහෙ බලන්න. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ බුද්ධානුභාවයේ කොතනද පිහිටන්නේ ධම්මානුභාවයේ කොතනද පිහිටන්නේ සංඝානුභාවයේ කොතනද පිහිටන්නේ. දැන් මේක තේරුම් ගන්න ඉන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මගේ පියා මට දායාදයක් දෙනවා. මගේ මව මට දායාදයක් දෙනවා. අනේ මගේ මව මට දායාද දෙනවා. මගේ පියා මට දායාද දෙනවා කියලා මව්ගෙම පියාගෙම කිව්වොත් මව්ට උණු වෙලා පියාට උණු වෙලා දායාද දෙන්න පුළුවන්. අපි ගිහේ වෙලක මවනවන පියානවන කෙනෙකුට අපි කියන අනේ මගේ මව්ගේ දායාද ලැබේවා පියාගේ දායාද ලැබෙකෝ දෙයිද බැලලා නැයි. හරි නේද? එහෙනම් අපි දැනගන්න ඕනේ එහෙම. බුද්ධානුභාවය ලබන්නේ බුදුගුණේ පිළිලා ඊට. ඉතින් අපේ පියා හැටියට අපේ භාතුරයා හැටියට අවංකව බුදු බුදුරයන් වහන්සේ සාසය කරලා තියෙනවා. අපේ ලේබලේ බුද්ධාගමේ අපේ ආමුදුර අපේ ඔබ කියන බුදුහාමුදුර කියලා හරියන්නේ නැහැ. බුදුහන් වහන්සේ ලබන්නේ අපි දැනගන්න ඕනේ බුදුන් වහන්සේ සත්‍යයට ගන්න. බුදුගුණ දකින්න ඕනේ. දැන් බුදු පියාණන් වහන්සේට නීල නිගහරලා මේ විදිහට යම් කිසි අර මේ සුන්දරි පරිපාලිකාව මරලා වලලා වැල්ලේ හැංගලා මහා මේ වගේ මහා වනතරේ කියලා මේ මිනිස්සු විග්‍රහ කරන බුදුන් වහන්සේ ආරම්භය. උන්වහන්සේ කම්පා වුණේ. එහෙනම් මට ඉතින් ඉත ලොකු එකකාරේ මේ පුංචි පුංචි නින්දා පහසය මට යවුණු. බුදුරන් වහන්සේගේ දරුවෙක් වෙනවා බුදුරන් වහන්සේන ගමනේ කරන මගේ පියා හාස්තුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අකාපේ වුණා නම් මාතා කපේනවා. එහෙනම් මට බුදු පියාණන්. අන්න පිළිය. බුදුහන්සේ කරුණාවන්තයි. මා ලෝකයට කරුණාවන්තයි. උන්වහන්සේගේ දරුවෙක් නම මොකද වෙනස් වෙන්නේ? උන්වහන්සේ දරුවෙක් වෙනවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා. එහෙනම් බුදුන් වහන්සේ යම් කේ කියන දේ අපිට අපින්නවා මාතේව පෙන්නවා. අන්න බුදුන් වහන්සේ අනුගමනය පියා කරගත්තා. අන්න බුද්ධ බුද්ධානුභාවය ලබන්න හේතු වාසන ලැබුණා. ඕක පැත්තක තියෙන වෙලාවට මගේ වාහියට මම බුද්ධානුභාවයෙන් මතුවන හරියක්. මගේ වැඩේ කරන්න බුද්ධානුභාවය ගන්න හදුවට හරියන්නේ නැහැ. දැන් බුද්ධානුභාවය ගන්න නම් බැදී. ආනුභාවය කියන්නේ මොකද? අනුව හසුරවන්න ඕන. බුදුරජාණන් වහන්සේ අනුව හසුරවන බලයෙන් මට මේ සතිය ලැබේවා. අනහය නම් භාවය. අනුභවය කියන්නේ වෙන එකක් නෙවෙයි. අනුකූලව අන්නා වූ භාවයක් හිතෙන්නේ කොහොමද? භව මොකද්ද? අන්නේ අනුකූල බවට පත්වීම. මම මේ බලලා ධර්මයට අනුකූල බවට පත්වීම නිසා මට පතිලා ඉන්නේ මම. ඒ වගේම මට මේක ලැබෙනවා. ඒක හරි. සංගයාගේ ගුණේ අනුකූලව මම පත්ලා ඉන්නවා. සංගානුභවය ළමනේ හෙල්දී. ඕකෙන් අක්‍රියයන් කියන බුද්ධානුභවය ධම්මානුභවය සංගානුභවය කියවට වෙන බාහිරින් බය අදින සර්වබලධාරී දෙවිවරු නෙමෙයි. එහෙම කෙනෙක් නෙමෙයි බුද්ධ බුද්ධමහාංග කියන්නේ. අපිටුල විහිදාගතේ විහිදීේ ගුණ තුන තුන් ආකාරයෙන්. ඔය තුන් ආකාරයේ ගුණවල අපි පිළිහෙරපුවා. ඒ ඒබඳු අනුකූල උත්තරයන්ගේ ගතියට ගති සම්බන්ධතාවයේ. යමෙක් සීලවන්ත නම් ගුණවන්ත නම් යහපත් ධර්මයේ ඇතිවෙනවා මම පෙනු ධර්මයේ ඇතිවෙනවා ඔව් මයි කොච්චර සොයිද මගේ ළඟ ඉන්නවා. ළමෙක් මගේ උරේ උරේ ගැටි ගියා මාගේ උරේ විනාශ වෙලා ඉන්නවා ඔව් මගෙන් ඈත. අනුබුද්ධ පියන මහතේ දේශනාව. දැන් බුද්ධහන් වහන්සේ විසර මතොන් නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූල උන්වහන්සේ ආදාස කරන කටයුතු කරගෙන ඉතිනු. බුදුරජාණන් වහන්සේ කොච්චර ඈත උනාද බලිය ආද පිළා. මේක ලැබෙනවා. ඒ කතාව දකින්න ඕනේ. ධර්මයේ සාකාත සංදිත්‍යය ආදී වශයෙන් පෙනුනේ ධර්මය. යම්සේද. ඒ ධර්මයේ මම අදහනවා හරියට. ඒක සාකාත බවම දන්නවා. ඒ සංදිත්‍යකම දන්නවා. මට වැටහෙනවා. ඒ නිසාම උතුම බව දන්නවා. ඒ උතුම ධර්මයේ නිසා මම උතුම ධර්මයේ පිටනවා. ඒ සරමන බවයි මට ලැබෙනවා. ඒ ලැබෙනවා. සාරියා සුපරිවන්න බව දන්නවා. සුජුපරිවන්න බව දන්නවා පිළිගන්නවා. ඒ ඥාය පරිවර්තන සාන්ති පරිවර්තන ගුණී යුක්ත බවම පිළිගන්නවා. ආවුනීය වාවුනීය යකිලි අන්තිලිකානි අනුතරා පුඤ්ඤකේ සා ලෝකසාරියේ ගුණයන්ට සූසුප පිළිගන්නවා. ඒ වඳු උත්තම ගුණී පිළිලා සංගය පිළිගන්නවා සංඝන බව ලැබෙනවා. ලැබෙන්නේ ඉතින්. අනිත් කතිය ගතිය සම්බන්ධතාවය. අනුකූල සම්බන්ධතාවයක් නැතුව අනුභවයක් ලැබෙන්නේ. ඒ ලැබෙනා නම් එහෙම කියා ගන්න හිතේ කොච්චර වෙන්නේ. ඉතින් අපි ලැබෙන හැටි දැනගන්න ඕනේ. නම් බුද්ධ ධම්ම සංගගින් තීරසණී ගුණ තේරුම් ගන්න ගුණේ විහිදම් කෙනෙක්. ඒ ගුණානුභවයෙන් ගුණ නම් තමන් සමානත්වයේ ගතිය ගතිය සමානිත පූර්ණ වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. පවතිනම් ඒ වයින් ගැලවී වෙන හැටි. ඒ වයින් ඉවත් වෙන ආකාරය. දැන් මේ දැනගන්න ග්‍රහ දෝෂ කියන්නේ මොකද්ද? ග්‍රහණයේ රූපකේ දෝෂේ නේද? ඔය පතියන ඕ ගල් තියෙන ග්‍රහයක ඇති දෝෂ කරනවා කියන එක මේ කිව්වේ. නෑ මොකද ග්‍රහ දෝෂය කියන්නේ? අපි ග්‍රහණය කරගත්තේ මොනවද? ලෝභේ නම් ග්‍රහණය කලේ, දේශේ නම් ග්‍රහණය කලේ, මොහේ නම් ග්‍රහණය කලේ ඒවැ දෝෂේ අපිට කරනවා. අන්න ඒක නිසා අපිට දෝෂේ නැගුණා. ඒක තමයි ග්‍රහණය කරපිට දෝෂේ. ඒක ලෝකයේ විපාක දෙන බවටපත් වෙනවා මහගන්න විපාක ක්‍රියාවිය හරගන්නකොට ඔය ලෝකහා සම්බන්ධයක් ඇති වෙනවා. ඒක විපාක ලෝකේ. විපාක ලෝකේ හරගන්නේ සංකාර ලෝකයේ උදයි. සංකාර ලෝකයේ ග්‍රහණය කලේකේ දෝෂය තමයි අද විපාක වශයෙන් ඉන්න ගහ දෝෂය. ඉතින් සංකාරයක ණයගන්නේ නැතුව විපාකේ දැන් ඉතින් බේරෙන්න දෙන්න පුළුවන්. සංකාර දෝෂේ නැති ගන්න සංකාර දෝෂා විඥාන දෝෂ කරලා කරගන්න. ඒ සංකාරය දැන් පරිහරණය කරනවා නම් අනාදීකම සංකාර දෝෂේ පසුතලයක් හදාරි. සමානතරය හදාගත්තාම අනන්තරය ඇදලා යනවා. බේරෙන්න පුළුවන්. නමනන්තරේ ටික ගන්නම් ඒ ගහණය කරපු දෝෂි ලෝභයේ ගහණය කිරීම නිසා හටගත්ත දෝෂයක් මට දා තිබුණා. දැන් ඒක මට ඉඳ තියෙනවා. හැබැයි ඒ ඉන්නවා මට ලෝභයේ ගහණය කළොත් පල්ලලේ හින්දු. එහෙනම් මම අද ලෝභයේ ගහණය කරන්නේ මම ලෝභී වෙනවා. අන අලෝභී වුණාම ලෝභසහගතව හරකට ගහණය කරපු දෝෂයෙන් මිදෙන්න පුළුවන් අපිට වෙන්නේ. ද්වේෂසහගත සහගතව ගහණය කරපු දෙකින් හටගත්තා වූ දෝෂයක් මට තිබුණා. ඒක අද ද්වේෂසහගතව මම කරලා ඉන්න පුළුවන්. ඒක අයි කරගන්න මම පසුවලින් ඉවත් වෙන්න. එහෙනම් ඒකේ පසුවලින් ඉවත් වෙන්නේ මොකද්ද? අද්වේෂයේ හරකවන්නා විතීර ක්‍රියාවන් පවත්වාගෙන තත්ත්වයටපත් වුණා. ද්වේෂාගත කරගන්න ඉන්න භවනා කරේ නෑ. අනික පරිසරය නැති නිසා අවස්ථාන නැති නිසා ඉවත් වෙලා. ඊළඟ ඉවත් කරගන්න. මොහදාකාර වස්සලේ හදාගත්තේ මුලාසකට ලැබිලි කරන විපාකයක් එන්න තියෙනවා. අද අමෝහිය වටේ කිරීම නිසා මම හිතෙන්න කතුනම පසුසාලිය නැති වෙනවා හරියි. ඒකට කෙනියව තියෙන ආනතරේ පාප ක්‍රමයේ මහා බලවතයක් තියෙනවා ඒව ලක්කන්න බෑ. අනික ඔකම කෝටි ගණක් වගේ. සියයට සියක් ලක්කන්න බෑ. ලෝතර බුදුන් වහන්සේ ලෝතර බුදුන් කර්ම දොල පළ දුන්නා විපාක වශයෙන්. ණය වලකන බැරිව ආයෝපවද මහා බලවතේවා. ඉතින් ඒවා ඉතින් අට කරන දෙයක් නැහැ. අපි කියන්නේ ඒවා අනු අපි කරගත්ත ඒවා යම් තරමක් 99ක් වලක ගන්න පුළුවන්. අරවා ඒවා එහෙම කරගත්තොත් ඒ වලකන් දැවේ කාලවා. ඒකට මුල දෙන ආකම්පේ. එච්චරයි තියෙන්නේ. මේ ඔක්කොම කරනකොට අපි බලන්න ඕනේ. මේ ඔක්කොම අයින් කරගෙන මගේ පරමාර්ථය මොකද්ද? අංග රකින්න ඕනේ. මේක හලෝ හිත අහ කරගෙන අපල පද්දාව අහ කරගෙන ඔක්කොම කරගෙන මම මේ මං හදලා නේද මගේ පරමාර්ථය මොකද්ද? සැනසෙල්ලේ තව කෙනෙක් ජීවිතේ සුඛෝභෝගීව ගත කරන ක්‍රමයක් එහෙනම් ලෞකිකත්වය බලන්නේ නේද ළඟ. මට නිවනට පාරක වෙනවා යම් කිසි දෙයක්. ඒකෙන් හත්නා මර හොඳ නැහැ. පෙතන කියන මොකද? අලෝබතේලා අදේහත් වෙන අමහත්ලා ඉවරයි නේද දෙනවා. මම දෙවි පිටව ගත්තගෙන. අන් නිවන හිත පිටව ගත්තගෙන අර 10 ඉන්දිය අවලේ විදිහක් නෑ. පංච දුක්ඛයෙන් තොර ධර්මානුකූල බුද්ධිය ග්‍රහය අපල නොකර. ජෝතිෂය කියන්නේ. එන අර ග්‍රහපල දුරු කරන්නේ මොකද කරන්නේ කියන්නේ මොකක්ද කරන්නේ? ජෝතිෂය කියනවා කරනවා. පණ්ඩ දුෂ්‍යතේ වැලකිලා ධර්මානුකූල ජීවිතයක් ගත කර කියලා ග්‍රහය අප කරන්නේ නැහැ කියලා ජ්‍යොතිෂය එහෙම කියනවා. අපි ග්‍රහවල ඉරු කරන්නේ පංච දුෂ්‍යතය කරන ගමන් අධාමික ජීවිතය ගත කරන ගමන් බෝධි පූජාව කියලා කරන්නේ නෙමෙයි යන්නේ. යතරය බදලයි අයින් කරන්න නිදහස. කපටිකම පුළුවන් විතර. කපටිකමෙන් අපි හැවට්ටත් ධර්මතාවයට වත්තන්න බැහැ. ඒක හරියට ඉස්සරහට යනවා. පගා ගන්නක් නෙවෙයි ලෝක ධර්මතාවය. ඒකට පගාරින්ද බොරු වැඩ කරලා හවත්තන්න බැහැ. ඒ ඔකෝ මේ ලෝක මුලපුදුලේ හවත්තන්න ඕන. ධර්මතාවයේ හේතුඵල ධර්මතාවයේ හවත්තන්න බැහැ. ඒක හරියම ක්‍රියාත්මකයි. ඒක හරියට කියන ප්‍රතිඵලය ආවොත් ඉදිරි ලෝකයෙන් පරිණෝද කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඔය ටික තේරුම් ගන්න තේරුම් ගත්තාම අද ඒ අවශ්‍ය ටික ගන්න පුළුවන්. තවත් තියෙනවා මලා ප්‍රශ්න කියන්න. භාවයක් එන්නේ තියෙනවා මේ භාවනා කරනකොට මේක එහෙම වෙනවා. මේ වගේ දේවල් වලදී ඔය මේ ඒක ප්‍රමාණි ඉක්මවන්නේ නැතුව ඒ මට්ටමට කරගෙන යන්න ඕනේ. ඒක දිගටම දිගටම කරගෙන ගියාම මොරොත් දෙන මට්ටමක් තියෙනවා ශරීරය. මොන දෙයක් හරි අපි හදනකොට යකඩය හතලා කලා ගන්න ඕන. අපි යකඩ එකපාරම හතලා හතලා යනවා නම් කරා යකඩ උණු වෙලා යනවා. වැඩි කරගෙන හාපේ. නෑ යකඩ උණු කරගත්තා ඒක මෙහි සලා ගත්තා. උණු කරගත්තා සලා ගත්තා. එහෙම එහෙම කළා කියලා යකඩ ඕන ගන්න සලා ගන්න උක ගන්න පුළුවන්. හැබැයි කෙසේ හතලා නෙමෙයි මේක. පරමත හතලා හදවත ඇලෙන පරිදි අරගෙන ඒ මට්ටම සලා ගන්න ආයෙ මේකට ආයෙ හතලා ආයෙ බදවරින් ආයෙ දාලාගෙන මෙහෙම තමයි අපි හැටි සලා ගන්නේ. ඒ වගේ මේ හිතවිල්ල කරගන්න රත්විල්ල කරගන්න ඕනේ ඔන්න ක්‍රමයට. ඒක අනුකූල කරගන්න ඕනේ. ඒක තමයි මේ ක්‍රමය. ඒක නිසා තමයි කියන්නේ බෝජාංග තුනක් ඉස්සලා වරන්ද බෝජාංග තුනක් හමු දැකීම ඊට පස්සේ පටන් ගන්නවා. ධම විදේ සම්බෝජාංගේ ප්‍රීති සම්බෝජාංගේ විරිය සම්බෝජාංගේ කියන්නේ. මේ බෝජාංග තුන වරන්නේ කියලා. මේක වරාගෙන යනකොට වැඩි වෙලා එනකොට ගෑටි කැවිලා ඇඟතුලේ මේ ඉර වෙලා ඇවිදින්න අර මේ පපුව කිරන ගතිය ඔළුව තල් කරන ගතිය ඇවිදින්න හොම එකක් කියන පටන් ගන්නවා. දැන් අපි දැනගන්න ඕනේ නෑ හතර ගන්න හරිය. ඔය හතරම ගියොත් එහෙම අමාරු වෙනවා. දැන් ඒක නවතලා ඊළඟට මොකද කරන්නේ? පසද්දි සම්බුද්ධගේ සමාධි සම්බුද්ධගේ උපේක්ෂා සම්බුද්ධගේ කියන තුනමද? දෙක බලන්නේ කොහොමද? දැන් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඇඟ ඇතුලේ දැන් හිර වෙලා, තද වෙලා, ගෑස් වෙලා ඇදිලා තියෙනකොට. දැන් මේක පිළ කරගන්න ඕනේ. මේ ටික පිළ කරගන්න අපි සහැල්ලුවටපත් වෙන්න ඕනේ. නිදහස් මානසිකත්වයේ හිත දිනා නිසා කර්මසාහනේ හිතට ගන්නේ නැහැ. නිදහස් මානසිකත්වයේ හිත දිනලා සුසුම් හරිය පටන් ගන්නවා. අන්න දැන් අද හුස්මරන්න භාවනාව කියන හැදලා තින්නේ සුසුම් හරිය මුල් කරගෙන. සුසුම් හරිය පටන් ගත්තා පස්සේ මොකද කරන්නේ? මෙච්චර කාල ගත්තා හරියට හරියෙන් හරියට ගන්නකොට අපිට නොදන්න පැත්තෙන් මේ ආස්වාද ප්‍රසවාස වැඩ පිළිවෙලින් සිද්ධ වෙනවා. මේක බහුකාලික තේරෙන්න පටන් ගන්නවා. අපි හුස්ම ගන්නකොට අපිට දෙන්නේ මේ නාහයෙන් පපුවේ හුස්ම ඇදලා. කුල ගැදලා. හුස්ම ආිනකොට අපිට තේරෙන්නේ මේ පපුවේ තිබිච්ච හුස්ම නාහෙන් ගියා. අපි දැකලා තියෙන්නේ මේ මස්ලේකයේ හුස්ම චර්යාව විතරයි. නමුත් මේ හිරකීම සති කිරීමට හේතු වෙන මස්ලේකයේ චර්යාව හේතුවෙන් තවත් අභ්‍යන්තර චර්යාවක් තියෙනවා. ඒක මනෝමය කායිකයි. අන්නේ මනෝමය කායි කියන්නේ කර්මය කායි හා චීතජ කායි. මේ ආහාර දෙකයි තමයි මේ මස්ලිකයි. කර්ම චිත කියන දෙකේ හත ගන්නා වූ කායික ක්‍රියාවලිය නිසා. ඒ කර්ම අවස්ථාව චිත අවස්ථාව ඇයිගේ ඝන මොහොතකින් කෝටි ලක්ෂේ වංගු වෙත් තරම් මොහොතකින් ගෙවිලා යනවා. කර්මජ අවස්ථාවයි චිත්තජ අවස්ථාව ඉවරනහම ඒ නිදහස් වෙන. සූව කල අපි ළඟේ හට ගන්නවා සූක්ෂම වූ කය. ඕරින උතු දෙකයි. නේ කර්මජ කය චිත්තජ කය උතු කය කියන මේ කායික තුන අපි ළඟ ත්‍රිලකායිකව තියෙනවා. මෙන්න මේ ත්‍රිලකායිකත්වයේ කාණ්ඩ වගේ. ඒ ත්‍රිලකායිකත්වයේ වටා තමයි මේ ශරීරයේ කොපියක් වගේ. ඊට අනුකූලව තමයි කනබුන ආහාරින් මේ පසුජ කායන හද වෙන්නේ මේ කාය කායට ගන්න. මේ කාය කාය හැදිලා තියෙන්නේ, හැදගැහිලා තියෙන්නේ අර ත්‍රිජකායික තත්වයේ ස්වභාවය උඩ. ඒ ත්‍රිජකායික තත්වයේ රාග දේශ මොහ නිසා හදගත්තේ වේ ස්වභාවයන් දිනනවා. ඒකේ තියෙනවා කළු කිරණ නැති කළු කළු කලාපක්ල වෙන දෙකින් එක හද ගන්නවා. ඒක අඳුරුයි. ඒ අඳුරේට ලෝකේ ප්‍රතිචාර දක්වන්න මේ කාබෝන ආහාරයෙන් ගන්න කාය ප්‍රතිචාර දක්වන්නට. වාත පීත සෙම් කියන මේ තුන් දොස් කුබය කරනවා. ඒකේ තමයි වාපිච්චෙන් මොපේ කාය දෙන්නේ, මාසේ කාය දෙන්නේ. දැන් වාපිච්චෙන් කොපේ මාසේ කායේ බැරිලා දෙන්නේ. අපි කොච්චර තලු ගන්නද යන්නේ නැති. අර තිජකායක කයේ කාන්දවල බැඳලා තියෙන නිසා. දැන් ඔබ හිතන්නේ මෙහෙම දෙයක්. අපි කාන්නා කෑල්ලක් අපි කාඩ්බෝඩ් එකේ එක පැතකින් අලෝලා. අනිත් පැතට යකුරු යකඩකුරු ටික අපි හිරුවා. අර නොපෙන්නේ නොපෙන්නාට අනිත් පැතට බිහිදේ කාන්දවල යකඩකුරු ටික ඇවිල්ලා ගැලවෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව එහෙම හිටලා තියෙනවා. දැන් අපි සාමාන්‍ය පිම්බොත් එහෙම ඇයිද යකඩකුරු ටික. කොච්චර පිම්බතර කාඩෝ බලවත් නැන්නේ. ආපහු ඇවිල්ලා ඉන්නවා හැම වෙලේම. දැන් අපිට කොච්චර පිම්බ පිම්බ ඇඟලුම් මේ කරින්න පුළුවන්. එහෙනම් කර්මජ කය නිසා චිත්තජ කය නිසා උතුජ කය නිසා හටගත්ත ඒ කාන්දමද බැඳිලා හැදිලා තිනවනම් යම්කිසි අපද්‍රව්‍යයක් අපි කොච්චර වේදීවත් ඒ අපද්‍රව්‍යයේ තියෙන බල අපද්‍රව්‍යය යවන්න වේ අර බලින් ඇදලා බැඳලා තියයි කොච්චර වේදීලා කියන්නේ දැන් ඒක බලට මොනවාරි ආහාරය කතා කියමු ඔය ගත ආහාරය ඊළඟ දවසේ එළියට ගිහින් මම භාරුණේ ඉන්නේ අද ඉනා පිටක් නතුරු යනවනේ ලෑවිරිය කරලා බලවිරිය කරලා බිනහායි දීලා ඔක්කොම කරලා බලුවා තවත් දුරුයි ඔය බලුට එන එකත් ඇත්ත. කවුරු හරි ගහගෙන යනවා. දලාල් වල අන්දාසක් ගන්න යනවා. බලේ දෙකෙන් මේ වේලා බීලා වරින් පුළුවන්. ඒ බලෙන් අපර පුළුවන් බලයක් නිකුත් කරලා පිටක් කරගෙන යනවා. දැන් මේ කර්ම ශක්තිය මුල් කරගෙන අපි හදගත්තල බල බල කොටස. දැන් අපි කර්ම චිත්ත එක්කගෙන හරගත එකකින් හරගත රූපතම කායි කාණා කායක් වගේ. ඒක ඇදලා බැලලා තියෙන මේ මස්ලේ කායි කනකොට ආහාරයෙන් අර අපගමේ හැලෙට වාවිසිය කුපිට කෙරුවට පස්සේ අපි බේත් බීලා හින්න පුළුවන් ඒකෙන් හරගත්තේ. කම විපාකය ආබාධා කියලා කිව්වේ මෙන්න මේක මුල් කරගත්ත ආබාධය. කර්ම විපාක ආවද කියලා අමුතු දෙයක් නෙමෙයි වාපිතේම තමයි ගෝපකලේ. කර්ම විපාක කලේ ඒක යන්නේ නැහැ බිඳුනට. කොච්චර බිඳුවා හොඳ වෙන්නේ නැහැ කියන අන්නේ ඒකයි. කර්ම විපාක දිහා කරපේ. මෙන්න මේ හිත කරපේක තමයි අපි දැන් අපි මේ කර්මසහාය වඩනකොට ඉතින් සුදු කරන අරූපයි සමෝහයි. ඒ විපාකේ විතරෝසි විතමෝහි ගුණ සිහි කරන්නේ. ඒ සිහි කරනකොට අර ඉතලා ලෝභ දේශ මොහේ හටගත කලු කියන කවනවා. අසූක්ෂම කයි කාන්දම කවනවා පුච්චාහරි. අන්න ඒක පුච්චා කියන එක මොකද වෙන්නේ? අර කාන්දම් කැල්ල ඒකත් අහක ඇදුම් මොකද වෙන්නේ? පිඹල පිඹල අයින් කරන්න බැරි වෙලා තිබි යකගුරු ටික කන්නක රජු නිකන් පහළට වෙනවා. හන්න දෙකක් නැහැ. මෙන්න මේ වගේ කර්මජ කයර, චිත්තජ කයර, උත්ලේ කයර සම්බන්ධ වෙලා බැඳිලා තිබිච්ච මේ අපදා වීදික. ඒක සුද්ධ වෙනකොට ඒ කාන්දම විවෘතයම ගෙලිලා යනවා. ගිරිය එක මොකද වෙන්නේ? ඇට ඇරබි දිවාසිරි විචා, හලවද අස්ත්‍රි විචා, බකවහගේ දිවිචා, නා හලවද නාල වහගෙන දිවිචා, වකුගඩු වාසේ ඉරලා තිබිච්චා. මේ ඔක්කොම පිළිවෙල පටන් ගන්නවා ඉදහස් වෙලා ජීවුණා. ලෙවලින් අපිට වෙගෙන යන්නේ කොහෙද ඉලහස කරේ හරි ඉලහස කරපුවා පළමුතරාණි යනවා දාඩිලි යවනවා ඊපස්සේ වාතේ යවනවා ඔකාරි හරි යවනවා පොරු මලුත් ආදී මොනවා හරි අරල්ගේ පිට කරලා යවනවා. හේමොලින් යවනවා. ඒකට අපි දැනෙනවා හේමු පිට වුණා. වාතය පිට වුණා. බයි ගෑස් හැදුණා. කොහොමද ඒවා කියනවා. දැන් මෙන්න මේ යවන ක්‍රමය තියෙනවා. දැන් මේක හරියට උපමාවකින් තේරුම් ගන්න ඕනේ. රෙද්දක් හොදනවා. උපමාව තියෙන්නේ එහෙමයි. රෙද්දක් හොදන්න ඕන මනුස්සයා. රසායනය දාලා රෙද්ද තියෙන කුටිය පොඟවන්න පුළුවන් ගලිය ගහ අතුල අතුල ඉඳලා. එද අකුල්ලනකන් රෙද්ද කුණු පොවෙනවා මිසක් කුණු යනවා. කිවිච්ච කුල්ලියෙන් ගැලවිලකන් ඒකේ වටේ බද බලා තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ආයෙ වතුරේ ඔබ නම් කපනවා. අලත් කියන්නේ. ඉතුරු යනවා. හැබැයි ගොබුන්ඩිය ගාමින් ඉතුරු නෑ. අයි ආපහු යන අය මොකද කරන්නේ? අයි හොයන්නේ නෑ දැන්. අයි අර සමන් හරි මොනවද සාන්ද අයි අකුල්ලනවා. ඉතින් අයි කක් ගැලවෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අරින්නේ. අයි වලට දාලා හොයනවා. කොහොම ඔය දේ මේ මරුවේ මරුවට කරගෙන යන හිත සුදු වෙනවනේ. අකුල්ලගෙම හිත සුදු වෙනවද? අපේ නදා හොයද හොයද හිත සුදු වෙනවද? මේකම මේ සුදු හිතක් හොයන්නේ නැහැ. බුදුරන් වහන්සේ මේ හිතේ ඉදිකර කොමාර ලබන මෙන්න මේ හොයලා ගන්න. මෙච්චර ලස්සන උපමා ත්‍රිවිධකේ තියෙනවා. මෙන්න මෙහෙම මේ කිලි හිත සුදු කරගන්න. සුදුසු නෙමෙයි ඕකයි. ඔය උපමා දෙකක් දීලා තියෙනවා. ඒක උපමාවක්. තව උපමාවක් තමයි රන්කරු අත්ංග පදම ගන්නවා. ඒකදී අපතම ඉතලෝ හයි කරලා. ඒකට ගන්න ක්‍රමයක් තියෙනවා. කෝවර අත්ංග දාලා ඒ අවශ්‍ය උදලේ දීලා හතරන් ටික උණු වෙන්න ඒක පිමිනවා. අරගෙන ගිනට පිමිනකොට ඉන්න දැල්ලිලා හිටා ඒ රහේ හතරන් ටික උණු වෙනවා. හැබැයි හොඳ පළම දැනගෙන ඉන්න රන්කරු. උණු වෙන පළම දැනගෙන ඒ සීමාව ඉක්මවන්න කරන්නේ නැතුව. ඊට පස්සේ වතුර ටික ගන්න. දිය ගන්න. ඒ වතුර ගහනකොට මොකද වෙන්නේ? ඒක රසායනික සකස් වෙලා ඉඳන් අර අපරාවිලා තිබිච්ච ලෝකේ ඒකත් එක පිටිලා අත් වෙලා. ඒතර ආයි හැර බලනකොට ආයි හැර මේ විනාශන ටික නෙමෙයි. ආයි හැර ගෙනෙන්නේ. ආයි උණු කරනවා. උණු කිරීමේ හිමා ඉක්ම යන තු ආයි හැර පොදු ගන්න. මෙන්න මේ ක්‍රමය කරගෙන යනකොට දීපීම සත්තන් ටික ලොයිතු වෙනවා ලස්සන පැහැදිලිලා. මෙන්න මේ සංකල්ප හතර සුද්ධ කරගන්නවා වගේ සුද්ධ කරගන්න. අයියේ දියහිනවා. අස්සදී සම්පෝඥයයි සමාධි සම්පෝඥයයි උපේක්ෂා සම්පෝඥයයි වඩා. ඉනිපිලා උණු කරනවා වගේ ධම්මයේ සම්බෝධියන්ගේ විදේ සම්බෝධියන්ගේ පීති සම්බෝධියන්ගේ වල. මෙන්න මේ බොද්ධංග භාවනාව හරියට තේරුම් ගන්න බැන්නම් එයාට භාවනාව දියුණු කරගන්න බැහැ කියලා වෙන්නේ. මේක හොඳ තීරණයක් ගන්න ඕනේ. කවුරුත් මේ කියන්නේ දන්නේ නැහැ. තමන් වෙන වෙනස්කම් තමලඟ ඇලෙන්නේ ඉතින් තමන් දැන් තමන් අත්දැකීම් ලැබෙන්න ඕනේ. මේ භාවනා කරන මේ ක්‍රියාත්මක වීම තුලින්. ඒ අත්දැකීම තුලින් මනස තීරණේ ඉඳලා ඒ දෙක මාරු මාරුට කරනවා කතු දැගෙන. දැන් ඇඟේ අමාරුවක් වෙනකොට පපුව හිරෙවෙන්න එනකොට ඔළුව තද වෙලා එනකොට ආයරයක් කලස්සාහි තවුරේ උඩ බලන්නේ. ඒකට නිදහස සැහැල්ලුව ඉඳලා. සැහැල්ලු මානසිකත්වයේ ඉඳ කියලා. නිදහස් බවට. සුසුම් අරගෙන සුසුම් හරිනවා. හුස්ම ගන්නවා සුසුමක් වශයෙන් මාසිය පිටන විදිහට කරලා දානවා. දැන් මේක මෙහෙට කරගෙන කරගෙන යනකොට අපි දැය පටන් ගන්නවා. අර ඉරේ දාසිච්ච කොහොම හැල්විලා හැල්විලා කො ගැලි ගැලි ඉඳස් වෙනවා. ආයි ඉඳහසලා ගන්න මාසිය ගන්න නැතුව නේ ගෑස් ඔක්ම අරගෙන මොකද? අපි පටන් ගන්නවා බා. ආයි ගෑස් උතු වෙලා ඉන්නවා. එතන ආයිසක් එනවට කරලා අස්සනවට අර ඉතින් හැල්විලා මුස්පා ගන්නවා. අර අර ගන්න ආයිසක් ඉඳහස වෙනවා. ඕම හොම ගිලන්නේ කුණි වෙච්ච දාට මුළු ශරීරය හැල්විලා පාවෙලා ඉන්නවා වගේ මොන අමාරුවක් වක්ක් වක්ක් මුළු ආදම වෙනවා සමාධියෙන් ඉන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රමයේ ක්‍රමගුණ හැදලා ගන්න ඕනේ. ඒ ක්‍රමේ තමයි සති සම්බෝධියන්ගේ හැම වෙලෙම තියෙන්නේ. සති සම්පූර්ණගේ ලස්සන නැහැ මේ. අවදානේ හැමිලේ දැකේ දොකෝ දෙනක අවදානින් ඉන්න ඕනේ හැමිලේ. ඔන්න ලකුණු පොගපු වෙලාව දැන් මේ සමන් ගන්න වෙලාව දැන් ඇති දැන් දින අකුල් වෙන වෙලාව සතියෙන් ඒක දැනගන්නවා. දැන් දැන් කුණු පොගලා තියෙන දැන් හොදන සුසු වෙලාව දැන් හොදනවා. දැන් හේන වෙලාව දැන් හේන ඉවර වෙලාව දැන් ආයෙත් සමන් ගන්න තියෙන වෙලාව ආයෙ ගන්නවා. අන්න සතිය හැමිලේ කියන මේ කියන්නේ. ඒ වගේ ධම්මගේ ප්‍රීති ධම්ම විජේ විරිය මේ ඒ වගේ ප්‍රීතිගේ සම්බෝධංගේ තුන වටේට සතිය තියෙනවා. දැන් ඒකේ සතියම දැනගන්න ඕනේ. දැන් මේක ඇවිත්ලා විසිර මතුවේ ඇවිදින කුඹුල්. මොකද ඒ හේතුව. ඉස්සෙල්ලා බැරිලා තිබිච්ච කුණ දැන් ඔකම සුද්ධ කිරණ මතු කිරීම නිසා සුදු කිරණ ධාරාවක් යවගෙන යෑමෙන් සුදු කිරණ ධාරාවක් කියන්නේ අර චිත්ත සුද්ධ චිත්ත නැගිනව චිත්තරේ රූප. ඒක සුදු රූප වලින් පහස් වුණාට පස්සේ ඒක සුදු කිරණ මාලාව පැති මුල් කය වටා කියනවා. ඉතලා වෙන රාගදේශ මොහොන නිසා වෙන කළු කිරණ. එන අඳුරු කිරණ වන්න කිරණ. කහට යොබිසයි. ඒක පුදේනවා මේ සුදු කිරණ වලින්. මේ සුදු කිරණ පරාජය කරන්න බෑ. ඕන අගත්යෙන් බල් ටිකක් දැම්මට පස්සේ අඳු පරාජය වෙලා ආලෝකේ පැතිරෙනවා. ආලෝකේ ජය ගන්නවා අඳු පරාජය වෙනවා. ඒක හැමදේම සුදු කිරණ ජය ගන්නවා කළු කිරණ පරාජය වෙනවා. මායාව ගත්තකොම කළු කිරණ ජයද. බුද්ධ වාක්‍ය පැත්ත සුදු කිරණ පැත්ත. වේදාගේ විතරෝසි වේතමයි ගුණ තීගිරීම සුළු කිර නගනවා. රාගදේශ මොහ තීගිරීම කළු කිර නගනවා. ඔයක හොඳට තේරුම් ගන්න කළු කිර නගන්නාව රාගදේශ මොහ පැත මනසීනි ලබක් ගන්න ඕනේ. විතරමි විතරෝසි වේතමයි බුදුගුණ දහමින හරගුණ තීග සුදු කිර නගත වහන්න ඕනේ. ඒක වළංගුවට වැඩි වෙන්න උටා කරව පිච්චේන වැඩි නම් ඒක පොඩ්ඩක් නවතලා නිදහස සුසුම හැද උපේක්ෂා ඒ වගේම පසාති උපේක්ෂා සමාධියෙන් සම්පෝඥ සුළු පුරුණ වෙලා නිදහස කර ගන්න ඕනේ. නිදහසලා වදන අපරාසේ දැන් අපිට කියනවා ඒක වැඩිවට මුත්තක් නෑ. සාමාන්‍ය තත්ත්වයක් වෙනවා. ඒතරම් ආයෙත් දැනව කර්මස්ථානය. අය කර්මස්ථානය ආයෙ වුණා. අය සෙල කරවලු. මුද ලස්සන මතුවෙලා ඉතින් අය ආයෙ ඇඟට හිද දෙනවා. ඒක ආයෙ වත් වෙනවා. අර සමාජි අර උපේක මේ වසල්ගෙන් සම්බන්ධ තුන වල. ඔය ක්‍රමේ මාළුවේ මරුවට කරගෙන යනකොට ලස්සනට වීගෙන ඉනවා. ඔක තේරුම් ගන්න ඕනේ. භාවනා කරන භාවනා කරන කියවනේ ඒ ඒවා තේරුම් ගන්නේ නැතු මොන කර්මස්ථාන දුන්නත් වැඩක් නැහැ. කර්මස්ථාන දිනේ කොහමද ඒවා? ඒ ධර්මයේ ඊට පාර කොහොමද තියෙන්නේ? මේක නම් මේක වලපන් කියවලා හරියන්නේ නැහැ. ඒකයි කියන්නේ එක්කට මම කියන්නේ කර්මස්ථාන දෙන්න යන්න එපා. නොදන්න පැති ගොඩක්. මට ඔකෝ කියලා දෙන්න බෑ. කියලා උගන්වන්න ගියොත් එහෙනම් අවුරුදු ගානක ඕක ඉගෙන ගන්න වෙනවා නිසා. ඒ උගන්වලා උගන්වන්න පුළුවන් කමන්නේ අත්දැකීමේ තම ලබාගෙන එදින පත් වෙනකන් අනුන්ට පරිසරයට යන්න යන්න නැතුව තම තමන්ගේ වැඩි කරගන්න ගමන් තමන්ගේ අත්දැකීම් ටික විතර අන්කර කිව්වා කමක් නැහැ. නමුත් ඒක පූර්ණ කරගන්න යන්න යන්න ඕනේ. මොකද ඊළඟ ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි නිසා. තව තමන් තම තමන්ගේ වැඩි කරගන්න. අවශ්‍ය කෙනෙකුට හේවල ළඟවස්තාවල ඊට සාකච්ඡාවල් දී සුදු කරගන්න ලැබෙනවා. ඉතින් ඔය ටික තමයි කරගන්න තියෙන්නේ. අපේ හඳුන්නේ. මමත් මේ කොහොම කොටපිල්ල ලැකලා ඇති කරගෙන තියෙනවා මේ නිවන් අවබෝධ කරගන්න. ආ. මොකද මේ වැඩි මොනවත් නැතුව මේ කුණු ශරීරේ අර කුණු ශරීරේ මම පිළිගන්න කරා. මොකද මේ තමයි මම චේතනාව තියෙන්නේ. ඉතින් තමයි මේ අනිත් අතට උගන්නගෙන යන වෙන මොනවත් කරන්නේ. මගේ අමුදරු මගේ ආවලා මේ පිළිගන්න. මේ කුණු ශරීරේ අර කුණු ශරීරේ අර කුණු ශරීරේ කොහොමද කුණු ශරීරේ? කොහොම හේතු මාර්ග බලය කරන්න කියන මර්ධන වැටෙලා තියෙනවා. හොඳයි ඉතින් ඔය කරගෙන කරගෙන මම ඉඳලා පොතකට දැක්කම ඉතින් බලලා තියෙනවා හ්ම් හොඳයි මේ ශරීරය තුලම තියෙන ස්වභාවය මොකද ආයම් පස්නාව ඕම්රිනාට ගැලපෙන එක හ්ම් නැතු මේ අර අනිත්‍යවත් අර අනිත්‍යයක් තියෙනවා ඒක නිසා සම්ප්‍රමාණ ගැලපෙනවා තියෙනවා ඕම් උඩ නිකම්ද මේ මේ ටෙස්ට් කරන්නේ නැද කරනවා කරනවා ආ හම් කරනවා මේ දේනාට දෙන්න ටෙස්ට් කරපොකොම ඔය ඉදිරියට දැනුත් දෙන්න අපේ මහසුරු හරි